අමාදම් රසවෑහෙන විස්තරාර්ථ ධම්මපදය සුඛ වර්ගය පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද සාමින් වහන්සේ පෙරවදන ධම්මපදය ඊටාම රසවත්ය බුදුරජාණන් වහන්සේ පුංචි ගාතාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරන අයුරු මොනතරම් අසිරිමත්ද ධම්ම පදයට ලියවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා ඒ හැම එකකම දහම් රසේ තිබෙනවා නමුත් වර්තමානයේ කවුරුත් කැමති වෙන්නේ ඊතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත්පත් කියවීමයි. ඒ නිසා ධම්ම පදේ නම් වූ දහම් රසාකරය මට සිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම මේ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත් එයට පසුබිම් වූ කතාවස්තුව තෝරා දෙන්ටත් ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත් සුමිහිරි. කොතරම් කියෙව්වත් ඇති වෙන්නේ නැහැ. සිත පිනා යනවා. අර්ථය වැටහෙනවා. සැනසීම ඇති වෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ. එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට අමාදම් රස වෑහින විස්තරාර්ථ ධම්මපදේ යන නම තැබුවා. මෙහි ධම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ දැනගෙන ඒ ධර්මයට අනුව සිත කය වචනය හසුරුවාගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇතනම් මොනතරම් වාසනාවක්ද කලින් ධම්මපද විවරණ පොත්වල සඳහන්ව තිබුණි යමක වග්ගයේ සිට බුද්ධ වග්ගය ගැන පමණයි මෙම පොතෙන් සුඛ වග්ගය විස්තර වෙනවා සුඛ වග්ගයේ ගාථා 12ක් ඇතුළත් වෙනවා එම ගාථාවල සරල තේරුම එම ගාථාවන් දේශනා කිරීමට හේතු පසුබිම් කතාවත් මේ ධම්මපදය පොත තුල සඳහන්ව තිබෙනවා. මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම චට්ට සංඝායනාවට අයත් ධම්මපද අට කතාව තමයි උපයෝගී කරගත්තේ. අට කතාව ගැන යමක් කියව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නැහැ. ධම්මපද අට කතාව වුණත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පෞරස් වෙයි. මම මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි. දැන් මේ සුඛ වර්ගයේ ලස්සන කතා තියෙනවා. අටුවාවල නොතිබෙන්න මේ කතා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇතනම් ඒ තුලින් කෙනෙකුට ඒ ගාතාවට පාදකෝ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කතා කියවද්දී ඔබට ජීවිතය ගැන ඊටාම වටිනා තොරතුරු ඉගෙන ගන්නට ලැබෙනවා. දයාවංශ ජයකොඩි පොත් සමාගමේ අධිපති දයාවංශ ජයකොඩි මහතා මගේ මිත්‍රයෙක් හිතවතෙක් දායක පින්වතෙක් ඒ වගේම මහමෙවුනාවේ දියුණුව වෙනුවෙන් කැප වුණ කෙනෙක්. ධර්මයේ නිසාමයි එතුමා හට මෙතරම් සුන්දර සිතක් ලැබුණි. එම මැතිනියත් ධර්මයට බුදු සසුනට හරීම ආදරේ. මේ දෙදෙනා සාමින් වහන්සේලාට ඉතාමත් ආදරේ. මේ දෙදෙනා ඇසුරු කරන කවුරුත් ඒ බව දන්නවා. මෙම ධම්ම පදය පොතෙහි ඊටමත් අපූර්ව චිත්‍ර තිබෙනවා. ඒ චිත්‍ර සිතුවම් කළේ මහමෙවුනාවේ පැවිදි වී සිටින වැලිමඩ කමලදේව ආයුෂ්මතුන් විසිනුයි. ඉතින් මෙම ධර්ම ග්‍රන්ථය ශ්‍රද්ධාවෙන් ප්‍රකාශනයට පත් කරන දයාවංශ ජයකොඩි මහතාට එම මැතිනියටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. එමෙන්ම මේ පොත ලිවීමට හා උපකාර කළ මහමෙවුනාවේ සාමින් වහන්සේලා හා දරුවන්ටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. මාහට නන් අයුරින් සහයෝග දෙන උපස්ථාන කරන සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. මේ පොත කියවන ඔබ සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෙයට ගෞතම බුදු සසුන තුල මෙත් සිතින් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද සාමින් වහන්සේ ශ්‍රී බුද්ධ වර්ෂ 2556ක් වූ සැප්තැම්බර් මස හයවනදා මහමෙවුණාව භාවනා අසපුුව යටිගල් ඔළුව වඩුවාව පොල් ගහවෙල තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පළමුවන දෙවන තුන්වන ගාථා රත්නයන් ඥාති කෝලාහලය සංසිඳවීම ගැන කතා වස්තුව. නෑයින්ට සැලකූ අයුරු ඊතා උතුම්. පින්නතුනේ පින්නත් දරුවනේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි උනේ. උන්වහන්සේ නිසා හැම දිනාටම සිත සැලසුණා. එක් වතාවක ශාක්‍ය වංශකයනුත් කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ තමයි එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ. ඒ කතා විස්තර වන්නේ මෙහෙමයි. ශාක්‍යයන්ගේ කපිලවස්තු නගරයත් කෝලියන්ගේ කෝලිය නගරයටත් අතරේ රෝහිණී කියන නදිය ගලා බසිනවා. මේ නදියෙන් තමයි දෙපාර්ශවයටම අයත් කුඹුරු යාය සරු වෙන්නේ. ගොවිතැන් කාලෙට මේ අය කරන්නේ ගඟ හරහට තනි වේල්ලක් දානවා. එතකොට දෙපැත්තට වතුර ගලාගෙන යනවා. ඒ ජලයෙන් තමයි කුඹුරු සරු කරගන්නේ. මෙවර පෑවිල්ලක් ආවා. පොසොන් මාසයේ වෙද්දී. ගොයම් මැලවෙන්ට පටන් ගත්තා. ශාක්‍ය කෝලියයන්ගේ කුඹුරු කරන මිනිස්සු රැස් වුණා. ශාක්‍යයන්ගේ ගොවීන්ට කෝලිය නගරවාසීන් මෙහෙම කිව්වා. මේ වතාවේ අපි දෙගොල්ලන්ම ජලය බෙදාගන්ට ගියොත් ඔබට සෑහෙන්නෙත් නෑ අපට සෑහෙන්නෙත් නෑ. දෙපැත්තෙම කුඹුරු වලට යහපතක් වෙන්නේ නෑ. ඒ නිසා අපේ පැත්තේ කුඹුරු වලට පමණක් ඇස්වන්න ගන්න මේ ජලය අපි හරවා ගන්න තීරණය කළා. ඒ නිසා මෙවර ජලය අපට දෙන්න. එහෙම කොහොමද කරන්නේ? ඔහෙලා කුඹුරු ටික සරු කර ගනීවි. අටුකොට පුරවා ගනී. එතකොට අපිට තමයි රන්රිදී මුතුමැණික් ආවුණු අරගෙන මලු එල්ලගෙන ඔහේ ළඟ ගෙවල් දොරවල් ගාන ඇවිත් ඇවිද ඇවිද ඉන්න වෙන්නේ. එහෙම නෙවෙයිනේ. මේ වතාවේ මේ ජලය අපේ පැත්තට හරවා ගන්න තීරණය කළා. ඒ නිසා මේ ජලය අපට දෙන්න. එතකොට කෝලිය ගොවින් කෑ ගැහුවා. බෑ බෑ එහෙම දෙන්න බෑනි. එතකොට ශාක්‍යයන්ගේ කුඹුරු කරන පිරිසක් කෑ ගැහුවා. එහෙමද අපි දෙන්නෙත් නෑ. මේ විදිහට පටන්ගත්තු ගෝලාහලය ටික දුරක් ගියා. ඔවුන් එකිනෙකා කෑ ගහන්න පටන් ගත්තා. එතකොට එක් කෙනෙක් නැගිටලා තව කෙනෙකුට පහර දුන්නා. එතකොට ඔහුත් අනිකාට පහර දුන්නා. එතකොට රජ පවුල්වල ජාති ගෝත්‍ර ආදී කතන්දර කියමින් අපහාස කරමින් කෑ ගැහුවා. කෝලියයන්ගේ කුඹුරු කරවන අය ශාක්‍යයන්ට අපහාස කළා. තොපි ගර්ජනා කරන්නේ කපිලවස්තු වාසීන්ගේ පැත්ත අරගෙනනේ. බලු කැන හිල්ලනුන් වගේ Tamanගේ සහෝදරියන් එක්ක පවුල කාපු එවුන්නෙව එබඳු එවුන්ගේ ඇත්තු ආවත් අස්සෙව ආවත් කඩු පහිලා අරගෙන ආවත් අපට මක් කරන්නටද මේ ශාක්‍යයන්ගේ සේවකයන්ට කේන්ති ගියා දැනගනියුත් ඔපි දැන් කුෂ්ඨ හැදිච්ච දරුවන්ගේ පරපුර පැත්ත අරගෙන ගර්ජනා කරන්නේ තොපි අනාථ වෙච්ච එවුන් ජාතියක් ජන්මයක් නැති තිරිසන් වගේ කොළොන් ගස් යට නෙම වාසය කළේ. එවන් එවුන්ගේ ඇත්තුවාවත් අස්සයන්නාවත් කඩුපලිය අරගෙනාවත් අපටමක් කොරන්ටද. බොලව් ජාතිගෝත්‍ර ආදයෙන් අපහස කරමින් මේ ඇවිස්සෙන කෝලාහලය ගැන ශාක්‍ය ඇමතිවරුන්ට ගිහින් කිව්වා. ඇමතිවරු ශාක්‍ය රජකුලයට දැනුම් දුන්නා. ශාක්‍යවරු කිපුණා. හරි සහෝදරයින් සමග පවුල් කාපු එකේ හයියයි බලයයි අපි පෙන්වන්නම්කෝ කියලා යුද්ධයට සැරසී නික්මුණා. එතකොට කෝලිය රජවරුත් එහෙමද? කොළොන් ගස් යට හිටපු එවුන්ගේ හයියයි බලයයි අපිත් පෙන්වන්නම්කෝ කියලා යුද්ධයට සැරසී නික්මුණා. එදා අපගේ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ලොව බලා වදාළ වේලේ මහා පටලැවිල්ලකට හසු වී සිටින තම ඥාතීන් දුටුවා. මම මෙතනට මැදිහත් නොවුනොත් මේ උදවිය නිර්පරාදේ මැරිලා යනවා. ඒ නිසා මං යන්නේක හොඳයි කියලා භාග්‍යවතුන් වහන්සේ අහසින් වැඩම කළා. රෝහිණී නදිය මැද ආකාශයේ පළඟක් බැඳ වාඩි වුණා. දෙපස හිටිය ඥාති වර්ගයා අවි ආයුධ අත්හැරලා වන්දනා කළා. මහරජ මේ කෝලාහලේ නම මොකක්ද? දන්නේ නෑ සාමීනි. කවුද මේ කෝලාහලේ නම දන්නේ? කෝ උපරජවරු දන්නවද? සෙන්පතිවරු දන්නවද? දාසකම් කරුවන් දන්නවද? එතකොට ශාක්‍යයන්ගේ ගොවිකම් කරන සේවකයන් කෑ ගහලා මෙහෙම කිව්වා. ස්වාමීනි මේකට කියන්නේ ජල කෝලාහලය කියලයි. මහරජ එහෙමනම් දැන් කියන්න ජලයේ වටිනාකම කීයද? ස්වාමීනි ජලය අල්ප වටිනාකමකින් යුක්තයි. එතකොට මහරජ ශාස්ත්‍රීය වරුන්ගේ වටිනාකම කීයද? ස්වාමීනි ශාස්ත්‍රීය වරු අනර්ග වටිනාකමකින් යුක්තයි. මහරජ හරි අයුත්තක් නෙම වෙලා තියෙන්නේ. අල්ප වටිනාකමකින් යුක්ත ජලය නිසා අනර්ග වටිනාකමකින් යුක්ත ශාස්ත්‍රීය වරුන්වද මරන්න යන්නේ. එතකොට දෙපක්ෂයේම පිරිස නිශ්ශබ්දව අහගෙන හිටියා. ඇයි මහරජ මෙවැනි දෙයට පැටලෙන්නේ? අද මා නොසිටියානම් ලේ ගංගාවක් ගලා හැලෙනවා. නොවේද? මේක ඔබට වෙච්ච වැරද්දක්. ඔබ වෛරය ඇතිවන කරුණු වලින්ම වෛර සහිතවයි වාසය කරන්නේ. දැන් බලන්න මම වෛර නැතිව වාසය කරනවා. ඊළඟට ඔබ මේ කෙලෙස් නිසා රෝගී වෙලා වාසය කරනවා. දැන් බලන්න මම කෙලෙස් නැතුව නිරෝගීව වාසය කරනවා. දැන් බලන්න ඔබ පංචකාමය නිසා ඇවිස්සුණු සිතින්නේ වාසය කරන්නේ. මම කිසි ඇවිස්සීමක් නැතුවනි ඉන්නේ. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය කෝලියන්ගේ හිතසුව පිණිස මధుර මනෝහර අයුරින් මේ මිහිරි ගාතාවන් වදාලා. සුසුකං වත ජීවාම වේරිනේ සුවවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ වෛරෙන් දුක් විඳින ලොව තුල අවෛරී මෙත් සිතින් යුතුයවම වසමු අපි සුවසේම සැබවින් වෛරසිත ඇති මිනිස් ලොව තුල අවෛරී සිතින් වසන්නෙමු සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා කෙලෙස් රෝගෙන් දුක් විඳින ලොව අනාතුර ඕ සිතින් හැමකල් වසමු අපි සුවසේම සැබවින් කෙලෙස් ආතුර මිනිස් ලොව තුල අනාතුර වූ සිතින් වසන්නෙමු සුසුකං වත ජීවාම උස්සුකේසු අනුස්සුකා උස්සුකේසු මනුස්සේසු විහරාම අනුස්සුකා කාමෙන් ප්‍රීඩා විඳින ලොව කිසිදු ප්‍රීඩා නැති සිතින් යුතු වසමු අපි සුවසේම සැබවින් කාම ප්‍රීඩා මිනිස් ලොව තුල සිතින් පීඩා නැතිව වසන්නෙමු. පින්නතුනේ පින්වත් දරුවනේ බලන්න අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සිත මොනතරම් සැපයකින්ද තිබුණි. අදටත් දුක් විඳින ලෝකේ කෙලෙස් නිසා හැමෝම දුක් විඳිනවානි. වෛර ක්‍රෝධ නිසා හැමෝම දුක් විඳිනවා. කාම පීඩා නිසා දුක් විඳිනවා. ලෝකේ පහසුකම් කොතරම් වැඩි වුවත් දුකේ අඩුවක් නැත්තේ ඒ නිසයි. නමුත් බුදුරජාණන් වහන්සේ එක එක්කෙනා තුල ඇති ඒ දුක නිවා ගන්න හැටි තමයි දේශනා කළේ. ඇත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කිරීම ඊටමත් සාර්ථක වුණා. යුද්ධේ නැති වුණා. වෛරය සංසිඳුණා. බොහෝ දෙනෙක්ට මාර්ගඵල ලැබුණා. ශාක්‍ය කෝලිය වංශ දෙකෙන්ම 250 බැගින් 500ක් තරුණයන් පැවිදි වුණා. බුදු කෙනෙකු පහළ වීම කොයි තරම් වාසනාවක්ද? බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහ කළ අයුරු ඊටාම සුන්දරයි. ඊටා ධාර්මිකයි. හතර ගාථා රත්නය මාරයාගේ කතා වස්තුව මාරයා පව් රැස් කරගනි. පින්නතුනේ පින්න දරුවනේ මේ ලෝකයේහි මාර විෂය කියා දෙයක් තියෙනවා. මාර විෂය කියන්නේ මාරයාට බලපවත්තන්ට පුළුවන් යම් දෙයකටද එයටයි. මාරයා කියලා කෙනෙකු ලෝකයේ සිටින බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව වදාලා. ඔහුගේ බලපුළුවන් කාරකම් ගැනත් වදාලා. ඔහු අධිපතිකම් කරන්නේ සත්‍යයන්ගේ කෙලෙස් සහිතව ක්‍රියාත්මක වන ඇස කන නාසය, දිව, කය, මනස යන හයට. ඒ නිසා ඔහුගේ බලපෑමෙන් නිදහස් වීම ඊටා දුෂ්කර දෙයක්. ඔහුගේ සියලු බල පුළුවන් කාරකම් මර්ධනය කරමි බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී ජයගත්තා. මාර විශයෙන් නිදහස් වුණා. අනබි භවනීය තැනකට පත් වුණා. නමුත් මාරයා වරින් වර කරන හිරිහැරවල අඩුවක් උනේ නෑ. මෙයත් එවැනි කතාවක්. බුදුරජාණන් වහන්සේ එකල වැඩ සිටියේ පංචසාල කියන බ්‍රාහ්මණ ගමේ. එදා බුදුරජාණන් වහන්සේ පිහිටවිය යුතු තැනැත්තන් කවුද කියා මහා කරුණාවෙන් බලාවදාලා. එතකොට උන්වහන්සේගේ මහා කරුණාවට හසු වුණේ එම ගම්වැසි 500ක් පමණ වූ කුමාරිකාවන් පිරිසක්. ඒ දරු පිරිස මුණ ගැසෙන අදහසිනුත් පිණ්ඩපාතේ වඩින අදහසිනුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගමට වැඩිය. එදා මුළු ගමටම මාරයාගේ ආවේශය ඇති වුණා. මිනිසුන්ගේ සිත් සතන්වල මාරයාගේ බැල්ම වැටුණා. බුදුරජාණන් වහන්සේ ගමේ වඩින බව පෙනි පෙනී මිනිසුන් තම තමන්ගේ කටයුතු කරමින් හිටියා. ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වුණේ නැහැ. දන්පැන් පූජා කරගන්නට අදහසක්වත් ඇති වුණේ නැහැ. අපගේ භාග්‍යවතුන් වහන්සේ සෝදාගත් පාත්‍රය ඇතිවම කිසි ආහාරයක් නොලැබ ගමේ පිණුසිඟා වැඩිය. ප්‍රධාන ගම් දොරටුව තෙක් වැඩිය. එතකොට ඒ ප්‍රධාන ගම් තොරටුව අසල සිටි මාරයා මෙහෙ මෙහුවා. හා ශ්‍රමණයන් වහන්ස පිණ්ඩපාතේ ලැබුණේ නැද්ද? මාරය මට පිණ්ඩපාතය නොලැබෙන්නේ යම් කරුණක් නිසාද? ඒ කරුණ ඔබ විසින් කරන ලද්දේය. එහෙමනම් ශ්‍රමණයන් වහන්ස ආයෙමත් ගමට වඩින්න. මං දානේ ලැබෙන්නට සලස්වන්නම්. මෙසේ පැවසූ මාරයා මෙහෙම සිතුවා. බැරි වෙලාවක් මේ ශ්‍රමණයන් වහන්සේ යලිත් ගමට වැඩියොත් මං හොඳ වැඩක් කරනවා. ගමේ සියල්ලන්ගේම සිරුරුවලට ආවේශ වෙලා අප්පුඩි ගහලා කෙලිකාවටකම් කරනවා කියලා ඒ අවස්ථාවේදී කෙලිසෙල්ලම් පිණිස ගිය කුමාරවරු 500 දෙනා භාග්‍යවතුන් වහන්සේව දැකලා එතනට ආවා. ඇවිදින් වන්දනා කරමින් එකත් පස්ස සිටියා. එෙහිදී ධර්ම කතාවක් ඇතිවේ යන අදහසින් ඒට බාධා පැමිණවීම පිණිස මාරයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ශ්‍රමණයන් වහන්සේ දානි පොඩ්ඩක් වලදන්නට නොලැබුණොත් බඩගිනි දුකෙන් පීඩාවට පත්වෙනවා නේද? මාර්යාගේ සියලු අදහස් දැන වදාළ භාග්‍යවතුන් වහන්සේ මාර්යාට මෙහෙම වදාලා. මාර්ය ආහාර කිසිවක් නැතුවට ආභාසර බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයා මෙන් මටත් ප්‍රීතිසුකෙන් කල් ගෙවන්නට පුළුවනි. මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඊතා මිහිරි සරෙන් මේ ගාථා රත්නේ වදාලා සුසුකං වත ජීවාම යේසං නොනත්ති කිංචනං පීති බක්කා භවිස්සාම දේවා ආබස්සරායතා අපට කිසිවක් නැතිය ගියමුත් වසමු අපි සුවසීම සැබවින් දේව ආභස්සර පිරිස් ලෙස ප්‍රීති සැප වළඳමු අපි පින්නතුනේ පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේට හිංසා පීඩා කරලා සතුටු වෙන අයත් ලෝකේ හිටියා උන්වහන්සේට ලැබෙන දානේ වළක්වා සතුටු වෙන අයත් හිටියා උන්වහන්සේට දන් හැන්දක් පූජා කරලා කල්ප ගානක් සැප විපාක දෙන පින වලක්වා සතුට වෙන අයත් හිටියා. උන්වහන්සේට ගරහා සතුටු වෙන අයත් හිටියා. නින්දා කොට සතුටු වෙන අයත් හිටියා. ලෝකයේ කෙරෙහි මහා කරුණික බුදුරජාණන් වහන්සේට හිංසා කොට සතුට වෙන අයත් ලෝකයේ තුල ඒ බුදුරජාණන් වහන්සේම අකම්පිත සිතින් සිත සලසා වදාලා එදා කුසගින්නේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ උත්සාහය සාර්ථක වුණා. අර 500ක් කුඩා දියණිවරු සෝවාන් ඵලයට පත් වුණා. මොනතරම් යහපත්ද පස්වෙනි ගාථා රත්නය කොසොල් රජුගේ පරාජය ගැන කතා වස්තුව ජය පෙරදුම නැති තන සැප ඇත පින්නතුනේ පින්නත් දරුවනේ ඉස්සර කාලෙත් යුද්ධ ඇති වුණා හැමදාමත් යුද්ධ තියෙනවා සමහරු පරදිනවා. සමහරු දිනනවා. ඉතින් මේ ජය පරාජය දෙක තුල හටගන්නා අර්බුදවලට ලොව හැමදාම මැදිහත් වෙනවා. බුද්ධ කාලේ යුද්ධ හටගත්තා. මේ විදිහටම ප්‍රශ්න ඇති වුණා. මෙයත් එවැනිම කතාවක්. කොසල් රජතුමා තමන්ගේ බෑනා කෙනෙකු අජාසත් කුමාරයා සමග යුද්ධයකට පැටලුණා. ඒ පටලැවිල්ලට හේතු වුණේ කාසි කියන ප්‍රදේශයට අයිතිවාසිකම් කීමයි. ඉතින් කොසල් රජතුමා තුන් වරක්ම යුද්ධයට ගියා. තුන් වාරයක්ම පැරදුණා. රජතුමාට දුක උහුල ගන්න බෑ. ඇදේ වැටුණා. කෑම්බීන් පවා අත්හැරිය. මං ජීවත් වෙලා මොකටද බොලක්? මට මේ කටේ කිරිසුවඳවත් නොගිය කොළු ගැටයෙක්ව පරදවන්න බැරි වුණා නෙමෙ කියමින් කම්පා වුණා. සැවැත් නුවර පුරාවට මේ කතාව පැතිරුණා. පිඬුසිඟා වැඩිය භික්ෂූන් වහන්සේලාටත් මේ අසන්ට ලැබුණා. භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කාසි රටට අයිතිවාසිකම් කියන්න ගිහින් රජතුමා තුන්වතාවේදීම පැරදිලා. දැන් හරි ශෝකයෙන් ඉන්නවාලු. කන්නේ බොන්නෙත් නැහැලු. ඇඳේ වැටිලා ඉන්නවාලු. කටේ කිරිසිවඳ නොගිය කොළු ගැටේක්ව පරදවන්ට බැරි මං ජීවත් වෙලා මොකටද කියා කියනවාලු. භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට පිළිතුරු දී වදාලා. පින්වත් මහණෙනි, ඕ කොහොම තමයි? ජයගත්තු කෙනා ගැන අන්‍යයන්ට වෛර ඇති වෙනවා. පෙරදුණු කෙනා ඊතා දුකසේ නිදිනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මధుරස්වරයෙන් මෙම ගාථාරත්නය වදාලා. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හින්වා ජය පරාජයං දිනාගත් කෙනා ගැන වෛරයයි හටගන්නේ. පරාජය ලැබූ අය දුකසේය සැතපෙන්නේ. අත්හැර ජය පරාජය වාසති රහතුන් ලොවේ සුවසේ. පින්නතුනේ පින්වත් දරුවනේ ඇත්තෙන්ම ලෝකේ සැපසේ වාසය කළේ නිකලෙස් උත්තමයන් වහන්සේලා පමණයි. දැන් බලන්න උන්වහන්සේලාට ආහාර වේලා වැරදුනා කියලා දුකක් නැහැ. ආහාර වේල වළක්වපු කෙනා ගැන තරහක් නැහැ. ලෝකය සමග තරඟයක් නැහැ. පටලැවිල්ලක් නැහැ. එකට එක කිරීමක් නැහැ. උපශාන්ත බවට පත් වෙලා ඉන්නේ. නිකෙලස් බවට පත් වෙලා ඉන්නේ. කොයි තරම් සැපයක්ද හයවන ගාථාරත්නය එක්තරා කුලදැරියකගේ කතාවස්තුව බුදු පිහිට අසිරිමත් පින්නතුනේ පින්නත් දරුවනේ අපගේ නිවෙස්සල වුණත් විශේෂ අවස්ථාවන්හිදී භික්‍ෂූන් වහන්සේලා වඩම්මලා දන් පැන් පූජා කරනවා මගුල් උත්සව ආදියේදීත් ඇතැම් සැදැහැවතුන් සංඝයා වඩම්මවා දන්පැන් ආදිය පූජා කරන අවස්ථා තියෙනවා. සැවැත් නුවර සැදැහැවත් පවුලක් හිටිය. ඔවුන්ගේ නිවසට කුලදැරියක් කැන්දාගෙන එන ආවාහ උත්සවයක් තිබුණා. ඒ වෙනුවෙන් නිවැසියන් කල්පනා කළේ හැමට පළමු භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩම්මලා දානයක් පිරිනැමීමටයි. උවන් ඊතා ශ්‍රද්ධාවෙන් දානය සම්පාදනය කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩැම්මුවා. අලුත් මනාලියත් ඊටමත් ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඈ ලස්සන ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් අප උපස්ථාන කරමින් කඩිනමින් එහාට මෙහාට යනවා. ඇය සරණපාවාගත් තරුණයා ඇය කෙරෙහි ලොල් සිතින්මයි වාසය කළේ. දැන්න ඔහුගේ සිතේ පිනක් ගැන කල්පනාවක් නෑ. ඔහු ඈ දෙස බලාගත්වන්නම හිටිය. ඔහු හරි ප්‍රීඩාවෙන් හිටියේ. සිතට සැනසිල්ලක් තිබුණෙම නෑ. ඇය සමග හුදෙකලාවේ වාඩි වෙලා කතාබස් කරන්නට ආසාවෙන් හිටිය. ඇය ගැන රාග සිතිවිලි ඇති වුණා. මේ තරුණයා මාර්ගඵල ලැබීමට පින් නැති කෙනෙක්. අර දියණියටත් මගඵල ලැබීමේ පින තියෙනවා. නමුත් මේ තරුණයාගේ සිත දැන් මේ පින්කම කෙරෙහි යොදවා ගන්නට බෑ. ඔහු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළෙත් නෑ. උතුම් රහතන් වහන්සේලාට උපස්ථාන කළෙත් නෑ. ඔහුට සිතුනේම තමන්ගේ පියකරු යෝන් බිරිඳ අතින් ඇදගෙන ගිහින් හිනහවෙවී කතාබස් කරමින් ඉන්නයි. ඒ මොහොතේදී මේ පිරිසගේ චිත්ත ස්වභාවයන් බැලූ භාග්‍යවතුන් වහන්සේට කෙලෙස් නිසා අසරණ වී සිටින් තරුණයාගේ සිත පෙනුණා. භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයාට මෙම ස්ත්‍රිය නොපෙනෙන්න අදිෂ්ඨාන කළා. එතකොට තරුණයාට ඒ ස්ත්‍රිය නොපෙනී ගියා. තරුණයාගේ සිත භාග්‍යවතුන් වහන්සේ දෙසට යොමු වුණා. ස්ත්‍රිය පිළිබඳ කල්පනාව වෙනස් වුණා. හිතේ ශ්‍රද්ධාව ඇතිවෙන්න පටන් ගත්තා. තරුණයා දැන් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා. පින්වත් දරුව රාගයේ සමාන ගින්නක් නම් තවත් නෑ නේද? ද්වේෂයේ සමාන කිලටකුත් නැහැ නේද? මේ පංච උපාදානස්කන්ධේ පරිහරණය කිරීමේ දුකතරම් වෙනත් දෙයක් නෑ නේද? ඒ වාගේම තමයි තරුණය අමා නිවන් සුව හා සමාන වෙනත් සැපයකුත් නෑනේ. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඊතා මිහිරි ස්වරයෙන් මේ ගාථා රත්නය වදාලා. නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝස සමෝ කලී නත්ති කන්ද සමාදුක්කා නත්ති සන්තිප රංසුකං වෙන ගින්නක් නැත මෙලොවේ රාගයේ ගින්න තරම් දැවෙන වෙන කිලුටක් නැත මේ ලොවේ දේශය සම කිලුටු තරම් විනත් දුකක් නැත මෙලවේ පස් කඳ පරිහරණ තරම් විනත් සැපක් නැත මෙලවේ අමහා නිවන් සුවය තරම් පින්නතුනේ පින්වත් දරුවනේ මේ ලස්සන ගාතාව ඇසූ වෙලෙහි අර තරුණයාටත් තරුණියටත් හොඳට වැටහුණා දෙදෙනාම සෝවාන් ඵලයට පත් වුණා ඊට පස්සේ තමයි තරුණයාට අර ගෑනු ළමයාව පෙනුනි. විවාහ වෙච්ච ගමන් මාර්ගඵල ලබන්න වාසනාව ලැබුණා කියන්නේ ලෝකයේ සිදුවෙන අතිශයින්ම දුර්ලභ දෙයක්. මෙවැනි යහපතක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පමණයි සිදුවන්නේ. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ නිසා මෙලොව සිදුවන යහපත වචනයෙන් නම් කිව නොහැකි තරම් සත්වන ගාථාරත්නය එක්තරා උපාසකයෙකුගේ කතාවස්තුව අසිරිමත් බුදු කරුණාව පින්නතුනේ පින්නත් දරුවනේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට සෙතසුව සැලසීම පිණිස තමයි ජීවිතය කැප කළේ. ඇතැම් අවස්ථාවලදී කවුරුන් හෝ අඩුගණනේ සෝවාන් ඵලයට පත්වීමට පින තියෙනවානම් ඒ තැනැත්තා වෙනුවෙන් ඕනෑම දුරක් යන්න පෙළඹෙනවා. ඒ වෙනුවෙන් සෑහෙන්න කැපවෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරා තියෙන අසිරිමත් දෙයක්. මෙයත් එවැනි දෙයක්ම තමයි. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. හිමිදිරි උදෑසන මහා කාරුණික බුදු ඇසින් ලොව බල බලා වදාලා. බුදුරජාණන් වහන්සේ දැක්කේ ඊ타ම දුගී මිනිසකුවයි. ඔහු සිටියේ ඊට 30 යොදුනක් දුරිනුයි. අලව් රටේ තමයි ඔහු වාසය කළේ. ඔහුට සෝවාන් ඵලයට පත්වීමට වාසනාව තිබුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඔහු වෙනුවෙන්ම අලව්නුවරට වැඩියා. අලව්නුවර වාසින්ට ඉතාමත් සතුටුයි. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රදාන භික්ෂු සංඝයාට ඉතා ආදරයෙන් දන්පැන් පිළියෙන් පිළියෙල කළා. මේ අතරේ බුදුරජාණන් වහන්සේ වැඩි බව ආරංචි වූ අර දිලිදු මිනිසා ඉතා සතුටට පත් වුණා. ඔහු මෙහෙම කල්පනා කළා. අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කාලෙකට පස්සේ අලව් නගරයට වැඩලා මාත් බන ටිකක් අහන්න යන්න ඕනි. එතකොට ඔහුගේ දරුවෙක් දුවගෙන ඇවිදින් කිව්වා අප්පච්චි අපේ ගවපට්ටියේ හොඳම ගොනා නැති වෙලා. ඌ පැනලා ගිහින් හැඩයි. ඌව හොයාගෙන එන්න. එතකොට ඔහු මෙහෙම හිතුවා. හ්ම් මං දැන් මොකද කරන්නේ? ගුණා හොයන්න යනවද? බණ අහන්න යනවද? ඔව්. ගොනා නොසයා ගත්තොත් මට කරදරයි. ඒ නිසා ඉස්සෙල්ලා මේ සතාව හොයාගෙන ඉන්න එපෑය. ඊට පස්සේ මම බණ අහන්න යනවා. ඉතින් මේ දුගී මිනිසා ගවයාව සෙවීමට නික්ම ගියා. අලව් නුවරවාසී සැදැහැවතුන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩා හිඳුවා. අප උපස්ථාන කරලා දන් පින් පිරිනැමුවා. දන් වැළඳීමෙන් පසු සදහැවතුන් බණ අසන්නට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ මං තිස් යොදුනක් ගෙවාගෙන මෙපමණ දුරක් ආවේ අසවල් කෙනා වෙනුවෙනුයි. නමුත් ගවයෙකු සෙවීම පිණිස දැන් ඔහු වනාන්තරයට ගිහින් ඔහු නැවත එනකම්ම මට ඉන්න වේ වෙනවායි සිතා නිශ්ශබ්දතාවයෙන් යුතුව වැඩ සිටියා. ඔය අතරේ අර මිනිසා වෙහෙස මහන්සි වී ගවයාව සොයාගත්තා. ඉක්මනින්ම ගවගාලට පිටත් කෙරෙව්වා. හප්පේ යාන්තම් ඇති. දැන් මට වෙන වැඩක් නෑ දැන් තියෙන්නේ ශාස්ත්‍රෝන් වහන්සේට අඩු ගණනේ වන්දනා කරන්නවත් අවස්ථාවක් ගැනීමයි. කෑමක් බීමක් ගැන කල්පනා කළේ නෑ. වෙහෙස මහන්සියත් සමගම පිපාසයේ කුසගින්න පිටින්ම නිවසට නොගිහිල්ලා කෙලින්ම භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට එකත් පස්ව සිටියා. ඒ වෙලාවෙහි දාණය පිළියෙල කරගෙන පැමිණි පිරිසගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා. පින්වත්නි, භික්ෂු සංඝයා වළඳවා ඉතිරි වූ දන්පැන් මොකවත් තියනවාද? තියනවා සාමීනි. අනේ එහෙමනම් මේ ඇත්තාටත් ආහාර ටිකක් දෙන්න. එතකොට ඔවුන් නොහුව පසකින් වාඩි කරවා කැඳපත් ආදියෙන් ඊතා හොඳින් උපස්ථාන කළා. ඔහු ආහාරපාන අනුභව කොට අතපය සෝදාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වාඩි වුණා. දැන් ඔහුට මහන්සියක් නැහැ. ගතේ පීඩාවක් නැහැ. හිතටත් පීඩාවක් නැහැ. යම්කිසි පහසුවක් තියෙනවා. මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා. මේ තැනැත්තා දේශනාව අවසානයේ සෝවාන් ඵලයට පත් වුණා. පිරිසට පුණ්‍යානුමෝදනා කළ භාග්‍යවතුන් වහන්සේ නැවත සවැත් නුවර වැඩියා. එතකොට භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇති වුණා. ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ආකාරය හරි පුදුමයි. කවදාකවත් අපි මේ විදිහට තනි කෙනෙකු වෙනුවෙන් ආහාර පානාදියෙන් සංග්‍රහ කරවලා තියෙන අවස්ථාවක් ගැන දන්නේ නැහැ. ඔහු වෙනුවෙන් විශේෂයක් කළේ ඇයිද කියලා අපට තේරෙන්නේ නැහැ. මේ කරුණ සැලවූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාලා. පින්වත් මහණෙනි තිස් යොදුනක් කාන්තාරය ගෙවාගෙන මෙපමණ දුරක් මා පැමිණියේ ඔය උපාසක තැනැත්තා වෙනුවෙන්මයි. ඔහු අද උදේම ගවයෙකු සොයන්ට වනයට ගිහින් බොහෝ වෙහෙස මහන්සි වෙලයි ආවි. බලවත් බඩගින්නකින් හිටියේ. එබඳු කුසගින්නකින් සිටිය කෙනෙකුට මා ධර්ම දේශනා කළා. ඔහු අවබෝධය කරා යන්නේ නැහැ. ඒ නිසා ඔහුට සංග්‍රහ කෙරෙව්වේ. ඒ නිසා ඔහු ධර්වාම බෝධ කළා. බඩගින්න හා සමාන වෙන රෝගයක් නෑනෙව. මෙසේ වදාහළ භාග්‍යවතුන් වහන්සේ ඊතා මිහිරි සරින් මෙම ගාථාරත්නය වදාලා ජිගච්ඡා පරමාරෝගා සංඛාරා පරමා දුකා ඒතං යත්වා යතා භූතං නිබ්බානං පරමං සුඛං බඩගින්න යනු ලොව ඇති. ඊතා බලවත් රෝගයක්මයි. සංස්කාරයන් පැවතුම මහා බලවත් දුකක්මයි. මෙයයි දැනගත යුතු සොඳින්. ඒ අමා මහ නිවන නම් මහා බලවත් සැපයක්මයි. පින්නතුනේ පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ පින් ඇති කෙනාව සොයා ගන්නා අයුරු හරිම අසිරිමත්. ඔහුගේ සියලු බාධා මග හරවා ධර්මාවබෝධයේ පිණිස ඔහුගේ ජීවිතය සකස් කරන අයුරු සිතාගත නොහැකි තරම්ම විශ්මිතයි. බුදුරජාණන් වහන්සේ සමග වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා කිසිවෙකු හෝ දැන සිටියේ නෑ එදා කවුරුද්ද මගඵල ලැබුවේ කියා. ඒ ස්වාමීන් වහන්සේලාට පෙනුනේ අසරණ මිනිසෙකු පසෙකට කැඳවා ආහාර පානෙන් සංග්‍රහ කළ බව පමණයි. ඔහු මගඵල ලැබීමේ වාසනාව ඇති බවත් සැබවින් එදා ඔහු මගඵල ලැබූ බවත් බුදුරජාණන් වහන්සේ වදාරණතෙක් කවුරුන්වත් දැනගෙන සිටියේ නැහැ. මේ හැම දෙයකින්ම ඉස්මතු වන්නේ සම්බුදු අසිරියමයි අටවන ගාථාරත්නය පසේනැදි කොසුදු රජුගේ කතා වස්තුව ලොවට සැප සලසන සේක අප මුනිදුන් පින්නතුනේ පින්නත් දරුවනේ කොසොල් රජ්ජුරුවෝ ගැන ඔබ අසා ඇති ඔහු තමයි සැවැත් නුවර අධිපති ඔහු තුල සාමාන්‍ය කෙනෙකුන් තුල නැති අමෝත කෑදරකමක් තිබුණා. එයින් ඔහු නිදහස් කරන්නට බුදුරජාණන් වහන්සේ උදව් කළ අයුරු මේ කතාවෙන් කියවෙන්නේ. මේ කොසල් රජතුමා ගොඩක් අනුභව කරන කෙනෙක්. සහ ද්‍රෝණයකවත් කනවලු. ද්‍රෝණයකට නැලි දහසක් තියෙනවා. එයට සරිලන සූප ව්‍යංජනත් ගොඩක් ඕනලු. බඩපිරෙන්න ආහාර ගත්තු වෙලාවට රජ්ජුරුවන්ට හරී අමාරුයි. සෑහෙන වෙලාවක් විවේකයෙන් වාඩි වෙලා හති අරිනවා. දවසක් කොසල් රජතුමා උදේ ආහාර අනුභව කළා විවේක ගන්ට බැරිව ගිය. බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වන්දනා කරමින් එකත් පස වාඩි වුණා. රජ්ජුරුවන්ට හරි අමාරුයි. ඇඟපත එහාට මෙහාට හරවනවා. නිදි කිරා වැටෙනවා. කය සොජු කොට තියා ගන්නටත් බෑ. මහා වෙහෙසකින් හිටියා. ඇයි මහරජ විවේක ගත්තේ නැද්ද? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ එහෙමයි. මං මේ බත් අනුභව කරපු ගමන් ආවේ. හරි දුකක් නෙව තියෙන්නේ. ඇත්ත මහරජ. ගොඩක් අනුභව කළොත් ඒක නම් දුකක් තමයි. මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාලා. මිද්දියතා හෝති මහග්ගතෝව නිද්දායිතා සම්පරිවත්ත සායි මහාවරාහෝව නිවාප පුට්ටෝ පුනප්පුනංගබ්බ මුපේති මන්දෝ යම් කලෙක කෙනෙකු බොහෝ සෙයින් අනුභව කොට නින්දට වැටෙනවා නම් ඒ මේ අත පෙරලෙමින් නින්දේ ඇලී සිටිනවා නම් ඌරුබත් අනුභව කොට තරවූ මහා ඌරෙකු බඳු ඒ අඥ්ඥාන තැනැත්තා නැවත නැවතත් මවකුසම උපදිනවා. මිසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ රජතුමාට අනුශාසනා කළා. මහරජ භෝජන ගතයුත්තේ නුවනින් සලකා බලමිනුයි. නුවනින් සලකා අනුභව කරන භෝජනෙන් සැපයක් ඇති වෙනවා. මිසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව මදාලා. මනෝජස්ස සදා සතිමතෝ මත්තං ජනාතෝ ලන්ද භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයුපලයන්ති හැම තිස්සේම සිහි නුවණින් යුතු මිනිසයා ලද භෝජනය පමණ දැනගෙනයි වළඳන්නේ. එවිට ඔහුගේ වේදනා තුනී වෙනවා. ඉක්මනින් දිරවනවා. ආයුෂත් පාලනය වෙනවා. රජතුමාට හරි සතුටුයි. මේ ගාතාව තමන්ට ලොකු පිහිටක් ලබාගත හැකි දෙයක් බව රජතුමාට තේරුණා. තමන් සමීපයේ බෑණනුවන් හිටියා. ඔහුගේ නම සුදස්සන. ඔහු අමතා රජතුමා මෙහෙම කිව්වා. දරුව භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ගාථාව පාඩම් කරගන්න. මා බත් අනුභව කරන වේලාවට ඔබ මේ ගාථාව මට පවසන්න. මේ වෙනුවෙන් ඔබට දවස් පතා කහවණු සියයක නිත්‍ය වැටුපක් දෙන්නම්. සුදස්සන තරුණයා ඒ ගාථාව පාඩම් කරගත්තා. රජතුමා ආහාර අනුභව කරද්දී මේ ගාථාව ඊතා මිහිරි හඬින් පැවසුවා. රජතුමා ගාථාව ඇසූ සැනින් ආහාර පාන ගැනීම පාලනය කළා. ටික දවසක් යද්දී රජතුමාට ඊතා සැහැල්ලු ශරීරයක් ලැබුණා. පහසුවක් දැනුණා. දිනක් රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්ට ගියා. ස්වාමීනි මට දැන් හරි පහසුයි. මුවෙක් අස්පේක් වුණත් පන්නගෙන ගිහින් අල්ල ගන්න පුළුවන් තරම දැන් මට ශරීර ශක්තිය තියෙනවා. ඒ නිසා ස්වාමීනි ඇඟට හරි සැපයි. ඒ වගේම ස්වාමීනි මාගේ බෑනා කෙනෙකු වන අජාසත් සමග නිතර යුද්ධ තිබුණා. මේ වජිරා දියණිය ඔහුට සරණ පාවලා දුන්නා. දායාදක් දුන්නා. දැන්නේ යුද්ධයත් සංසිඳලා තියෙන්නේ. ඒ කාරණේ ගැනත් මට සැපයි. ඒ වගේම සාමීනි අපේ රාජ පරම්පරාවේ රාජකීය මාණික්‍යයක් නැති වෙලා තිබුණා. එයත් ආයෙම හම්බ වුණා. ඒ ගැනත් සතුටුයි. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේගේ ඥාති දියණියකුත් සරණ පාවා ගත්තා. ඒ කාරණය ගැන මට සතුටුයි. මේ ඇසූ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාරත්නය මිහිරිසරින් වදාලා. ආරෝග්‍යා පරමාලාබා සන්තුට්ට බුද්ධි පරමං දනං විස්සසා පරමාඥාති නිබ්බානං පරමං සුකං නිරෝගී බව තිබේ නම් ලව එය උතුම් වූ ලාභයක්මයි සතුට වේ නම් ලැබුණු දෙයකින් එය උතුම් ධනයක්ම වේමයි විශ්වාසයක් තිබේ නම් ලොව එය උතුම් වූ ඥාතියෙක්මයි. ඒ අමා මහ උතුම් නියවනක් ලොවෙහි ඇති උත්තම සැපයක්මයි. පින්නතුනේ පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ තමයි සැපය කියන වචනය නියම විදිහට අර්ථය දක්වන්නේ. ධනය කියන වචනයත් නියම විදිහට අර්ථ දක්වලා තියෙනවා. ඥාතියා කියන වචනයත් නියම විදිහට අර්ථ දක්වලා තියෙනවා. මේ නිසා කෙනෙකුට ලෝකයේ සැබෑම සැපේ කුමක්ද? සැබෑම ධනෙ කුමක්ද? සැබෑම නෑදෑයා කවුද? කියන මේ සෑම දෙයක්ම මනවින් තේරුම් ගන්නට පුළුවන්. නම වන ගාථාරත්නය තිස්ස තෙරුන්ගේ කතා වස්තුව පිනැතියන්ට උතුම් අදහස් පහළ වේ පින්නතුනේ පින්නත් දරුවනේ යම් කිසි වැදගත් කරුණකට ගිය විට ඒ කරුණ තුලම රැඳී ඉන්න අය දුර්ලභයි බොහෝ විට වෙන්නේ වෙනත් අනවශ්‍ය කතාබස් තුල පැටලෙමින් කාලේ නාස්ති වෙන එක. Taman පැවිදි වූ උතුම් කරුණ නිතර සිහි කරමින් යහපත උදා කර ගන්නට වෙහෙසුණු භික්ෂූන් වහන්සේ නමක් ගැනයි මෙම කතාවෙන් විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටියේදී චාපාල චෛත්‍යස්ථානයේදී ආයු සංස්කාරය අතහැරියා. මෙයින් සිව් මාසයකින් පිරිනිවන් පාන බව වදාලා. භාග්‍යවතුන් වහන්සේ ළඟ සිටි 700ක් පමණ භික්ෂූන් වහන්සේලා මහත් කනගාටුවට පත් වුණා. අසරණ වුණා. රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවා ගත්තා. පෘතුජ්ජන භික්ෂූන් වහන්සේලා කඳුළු වගුරුවමින් හඬන්නට පටන් ගත්තා. බොහෝ භික්ෂූන් වහන්සේලා තැන් තැන්වල එකතු වුණා. කතා වෙන්න ගත්තා. අනේ අපට මේ කුමක්ද වෙන්න යන්නේ? භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑවාට පස්සේ අපි අසරණ වෙනවා නේද? ඔය අතරේ තිස්ස නම් එක් තෙරුන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ තව මාස 4යි. අයියෝ. මම තවම කෙලෙස් සහිත කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පාන්නට සූදානම් වෙන වේලෙහි මෙම කෙලෙස් සහිතව ඉන්න එක හරි නැහැ. සිටිද්දීමයි මං නිකෙලෙස් විය යුත්තේ කියලා හිතලා භික්ෂූන් වහන්සේලා සමග කතාබස් කිරීම නැවැත්තුවා. තනියම වාසය කරන්නට පටන් ගත්තා. එතකොට අනිත් භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. ආයුෂ්මතුන් වහන්ස ඇයි මේ? ඔහොම කරන්න එපා. මේ වගේ වේලාවක නිශ්ශබ්දව පැත්තකට වෙලා ඉන්න එපා. භික්ෂූන් වහන්සේලාගේ අවවාදවලට තිස්සතිරුන් සමන් දුන්නේ නැහැ. එතකොට ඇතැම් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ ගැන පැමිණිලි කළා. සාමීනී භාග්‍යවතුන් වහන්ස මොනතරම් බරපතල අවස්ථාවකදීත් අර තිස්සතෙරුන්ට කිසි වගක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ස්නේහයෙන් ඇති බවක් නම් පෙනෙන්නට නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තිස්ස තෙරුන් කැඳෙව්වා. හැබැයිද පින්වත් තිස්ස ඔබ තථාගතයන්ට ස්නේහේ නැතිව ඉන්නවා කියන්නේ අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම අප්‍රමාණ ස්නේහයෙන් යුක්තයි. ඒ ස්නේහය නිසාම මම කෙලෙස් සහිත කෙනෙක් වශයෙන් ඉන්න කැමති නෑ. මගේ හිතේ ආසාව තියෙන්නේම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව සිටියදී නිකෙලස් කෙනෙකු සැටියට ඇවිදින් වන්දනා කරන්නයි. ඉතින් ස්වාමීනි මං ඒකටයි මේ වීරිය කරන්නේ. සාදු සාදු තිස්සේනි පින්වත් මහණෙනි මා කෙරෙහි ස්නේහයක් තියනවා නම් තිස්සයන් වැනි කෙනෙකු වේවා. සුවඳ මල් ආදීන් පූජා කිරීම මට කරන සැබෑ පූජාවක් නොවේ. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් කරනු ලබන පූජාවමයි හැබෑම පූජාව වන්නේ. මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය මధుරස්රයෙන් වදාලා පව්වේක රසං පීත්වා රසං උපසමස්සච නින්දරෝ හෝති නිම්පාපෝ ධම්ම පීති රසං පිබං හුදෙකලාවේ බවුන් වඩමින් විඳින ධම් රස වළඳමින් කෙලෙස් සංසිඳුවමින් ලබනා නිවන් රසයේද වළඳමින් දහම් සුවයේ රසය වළඳන භික්ෂුවට නැත කිසිදු ප්‍රීඩා නිවන් රස වැළඳීම කෙනෙකුට කිසිදු වරදක් නොවන්නේමයි පින්නතුනි පින්වත් දරුවනේ මහා පින් නැති අය නිරන්තරයෙන් කුසල් වැඩිම පිණිස වීරිය කරනු. අකුසල් දුරු කර ගැනීම පිණිස වීරිය කරනු. එබඳු වීරියකට රුකුල් දෙන උතුම් සිතුවිලි හිතේ පහළ වෙනවා. දැන් බලන්න තිස්ස තෙරුන්ට හිතුනේ භාග්‍යවතුන් වහන්සේට පිරිනුවන් පාන්නට කලින් සිතේ ඇති කෙලෙස් දුරුකොට නිකෙලෙස් වෙන්න ඕනි කියලයි. නිකෙලෙස් සිතින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්නට ඕන කියලයි. ඒ අදහස ඇතිවුණු නිසයි වීරිය කළේ පින් ඇති අයට උතුම් අදහස් පහළ වෙනවා. දහය එකොළහ දොළහ ගාථාරත්නයන් සක් දෙවිඳුගේ කතා වස්තුව ගුණවන්ත සක් දෙවිඳු පින්නතුනේ පින්නත් දරුවනේ අපගේ බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලයේදී උන්වහන්සේ අසනීප වුණා ලෝහිත පක්කාන්දිකා කියන රෝගේ හැදුනා. ඒ කියන්නේ වැසිකිලි යද්දී දේ සහිතව බඩ එළිය යාමයි. එතකොට ආහාර පානාදිය වළඳන්නට අමාරුයි. බුදුරජාණන් වහන්සේ බේලුව ගමෙහි වැඩ සිටියේදී එය ලේ අතිසාරය වැඩි වුණා. ඒ වෙද්දී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය පවා අතහැරලයි සිටියේ. නැත්නම් උන්වහන්සේට අරහත් ඵල සමවතින් රෝග පීඩා පාලනය කිරීම හැකියාවක් තිබුණා. උන්වහන්සේ එබඳු උත්සාහයක්වත් ගත්තේ නැහැ. තථාගත ශරීරයේ පවා රෝගී වන ස්වභාවයෙන් යුක්තයි කියන කරුණ හැමෝටම පැහැදිලි වෙන්න මේ හේතුවක් වුණා. මේ අවස්ථාවේදී සක්දේව් රජු මහත් ශ්‍රද්ධාවෙන් උපස්ථාන කිරීමට පැමිණියා. තුන් ගව් පමණ විශාල වූ තමන්ගේ දිව්‍ය ශරීරය අතර සාමාන්‍ය මිනිස්සෙකුගේ වේශයෙන් පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ අත්පා පිරිමැද්දා. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තා කවුද කියා ඇසුවා. ස්වාමීනි මම සක්දෙව් රජු. දේවේන්ද්‍රය ඇයි ඔබ මෙහි අයුරෙන් පැමිණියේ? අනේ ස්වාමීනි මටත් ගිලානෝපස්ථානය කරන්නට අවස්ථාවක් වුවමනයි. එනිසයි මම මෙහෙම පැමිණියේ. දේවේන්ද්‍රය මිනිස් සිරුරුවලින් හමායන දුර්ගන්ධය යුදුන් සියයකට දුර පටන් දෙවිවරුන්ට දැනෙනවා. බෙල්ලෙහි එල්ලූ කුණපයක් මෙන් දෙවිවරුන් එයට අකමැති වෙනවා. ඒ නිසා ඔබ යන්න. මට උපස්ථාන කිරීමට භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා නෙව. අනේ ස්වාමීනි යොදුන් අසූ හාර දහසක් දුර සිටගෙනයි මං මේ පැමිණියේ. ස්වාමීනී ඔබ වහන්සේගේ උත්තම සීල සුගන්ධය හැම තැනම පැතිර යනවා. අනේ මට උපස්ථාන කරන්නට අවසර දෙන්න. භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාලා ඉතින් භාග්‍යවතුන් වහන්සේගෙන් ශරීරයෙන් නිකුත් වන අපවිත්‍ර දෑ මේ සක්දෙවිඳුන් මුහුණ හැකිලීම් පමණවත් නොකොට සුවඳ බඳුනක් රැගෙන යන්නාක් මෙන් හිස මත තබාගෙන ගෙනිච්චා. ඒ බඳුන් පිරිසිදු කළා. භාග්‍යවතුන් වහන්සේ සුවපත් වෙන අවස්ථාවතෙක් හිඳ ඔහු නික්ම ගියා. භික්ෂූන් වහන්සේලා අතර මේ ගැන කතා බහ ඇති වුණා. ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සක්‍ර දේවේන්ද්‍රයාගේ සිතෙහි තිබෙන පුදුමාකාර ස්නේහයක් මහා අසිරිමත් දිව්‍ය සම්පත්තිය අත්හැරලා යන්තම්වත් මුහුණ හකුලන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ නිකොත්තන දේ සුහඳ භාජනයක් හිස මත තබාගෙන යන අයුරින් ගෙනහිනුයි ඒවා ඉවත් කළේ හරි පුදුම උපස්ථානයක් කළේ. මේ කතාව භාග්‍යවතුන් වහන්සේට දැනගන්නට ලැබුණා. පින්වත් මහණෙනි, සක්ක දේවේන්ද්‍රයන් මා කෙරෙහි මෙතරම් බලවත් නේහයක් පවත්වන්නේ කරුණ සහිතවයි. ඔහු සක්දේව් රජු ආයුෂ අවසන් වෙලා සිටියා. එදා සෝවාන් ඵලයට පත්වීම නිසා චුත වෙලා නැවතත් ඒ සක්‍ර දිව්‍ය ආත්මය ලැබුවා. මොහු Tamanගේ ආයුෂ අවසන් වන බව දැන ඊටාම බීතියෙන් වාසය කළේ. පංචශීල ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා පෙරටුකොට ඉන්ද්‍රසාල ගුහාවට පැමිණි වේලෙහි තමයි ඔහුට ධර්මය අවබෝධ වූයේ. ඒ නිසා ඔහුට ලද උපකාරයට කෘතගුණ සැලකීමටයි මේ පැමිණියේ. එනිසා පින්වත් මහණෙනි ආර්යයන් වහන්සේලාගේ දැක්ම සැපයක්. උන්වහන්සේලා සමග එකතැන වාසය කිරීමත් සැපයක්. බාලයන් සමග ඇසුරු කිරීම නම් දුකක්. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාරත්නයන් වදාලා. සාහෝදස්සන මරියානං සන්නිවාසෝ සදාසුකෝ ආදස්සනේන බාලානං නිච්චමේව සුඛී සියා අරිය උතුමන් දැකනු ලැබුමද ලොවෙහි සැප ඇතිවන දෙයක්මයි එබඳු උතුමන් සමග ඇසුරද සදා සැප ඇතිවන දෙයක්මයි බාල පවිටන් දකිනෝ නොලැබුම නිරතුරුව සැප ඇති දෙයක්මයි. බාල සංගතචාරීහි දීගමන්දාන සෝචති දුක්කෝ බාලේහි සංවාසෝ අමිත්තේනේව සම්බදා දීරෝච සුඛ සංවාසෝ ඥාතිනංව සමාගමෝ බාල පවිටන් ඇසුරු කළ විට බොහෝ කල් දුක් උපදවන්නේ දුකම ගෙන දෙයි. පවිටු ඇසුරින් නිතර සතුරෙක් විරස හැසිරේ. නැනවතා සත්පුරුෂ ඇසුරින් නිතර සැපසේ වසන්නේමයි. ඥාතීන් මැද වසන විලසින්. තස්මාහි දීරංච පංචංච බහුස්සුතංච දෝරයිහ සීලං වතවන්ත මාරියං තං තාදි සංසප්පුරි සංසුමේදං බජේතනක්කත් පතං චන්දිමා මෙය හොඳින් දැන නැනවතුන් හා බොහෝ බණ දැන සිටින උතුමන් සිල්වතුන් හා අරිය උතුමන් ලොව සිටින සත්පුරුෂ උතුමන් ඇසුරු කළ යුතු එබඳු උතුමන් සඳපිරිවැරූ තරු පිරිසසේ. පින්නතුනේ පින්වත් දරුවනේ බලන්න සක් දෙවිඳු මොනතරම් නිහතමානී කෙනෙක්ද. කෙලෙහි ගුණ දන්නා කෙනෙක්ද නොවැනැති කෙනෙක්ද මිනිස් සිරුරුවලින් හමන දුර්ගන්ධය දෙවියන්ට අප්‍රිය නමුත් භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ ගුණස්කන්දය සිහිකොට උපස්ථාන කළ අයුරු මුණතරම් ශ්‍රේෂ්ඨද සැදැහැවතුන්ගේ සිත් සතන් දහම් රසයෙන් සනසුන පිණිස ලියන ලද අමාදම් රසවෑහෙන විස්තරාර්ථ ධම්මපදය පසළොස්වනි කොටස වන සුඛ වර්ගය නිමාවට පත්විය